තමා කියන ලැබීමක් නිර්වචනය වෙන්න සක්කාය නිරෝධ භවී. සක්කායදිටි ප්‍රහාණී. අනිත්‍ය දුක්ඛ අනාත්ම භවී. ඊළඟට සිල් රැකීමෙන්, සමාධිය වැඩිවීමෙන්, ප්‍රඥාව වැඩිවීමෙන්, බොජ්ජංග භාවිතයෙන් නිවන් මඟ වැඩිවීමෙන් කියන මේ කරුණුවේ කත්තවා වටිලාභයක් නිර්මාණයක් වෙනවා නම් ඒක ඉදමේව සත්‍යන්නේ. ඒක හරිනේ. එතකොට එනම් මොකද වෙලා තියෙන්නේ? ගොම පිළට වඩා ඌ හරයක් ලැබිලානේ. ඒ අයට කොහෙද බ්‍රහ්මචර්ය වාසයක්? කවුරු හරි කියලා දෙන ක්‍රමයේ ඒක යෙදෙනවනම් හොඳට මතක තියාගන්න වචන වලින් කියන හරියන්නේ නැහැ. කියන කරුණේ යෙදෙනවනම් කියන කරුණ ඒක කෙනෙක් කියන එකෙන් යෙදෙනවනම් අපි හිතන එකෙන් යෙදෙනවනම් අපි කරන එකෙන් යෙදෙනවනම් මොනව හරි කාරණාවෙන් යෙදෙනවනම් එතන නිවන් මඟ නැහැ ඒකාන්ත නිබ්බිදායේ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස දහම නෙවෙයි කියලා පිට කෙනෙක් කියනනම් බැහැර කරන්න තියෙන්නේ තමන් හිතනවනම් ඒත් අයින් කරන්න තියෙන්නේ අන්න කල්යන මිත්‍රෙකුට යොමු වෙන්න තියෙනවා. කල්යන මිත්‍රයෙක් ඒ යොමු වීම කියන එක අසාමාන්‍ය එකක් වෙන්න ඒ යොමු වීම කල්යන මිත්‍රට යොමු වීම කියන ඒ කියන්නේ ඒ යොමු වීම කියන එකමයි බ්‍රහ්මචාරී කියන්නේ.